ගොඩක් සතුටුයි ලොකු බලාපොරත්තුව තිබෙනන්නේ අයිතු ශ්‍රී ලංකන් වෙන්ඩ හම්බේ කියලා හිතුවට ඩහොඳර තන කරන්න හම්බුණා ගොඩ සතුටුයි ගැන අලුත් අත්දැකීමක් මංගේ පර තනකට සහභාගි වුණා අනිත් තරගවලට වඩා වෙනසත් තියෙන හන්දතම සහභාගි වුණේ ගොඩ සතුටුයි ගැන ගොඩක් හොඳ අවස්ථාවක් අපිට ලබා දුන්න අය නාලිකාවක් විදිහට නිකන් සල්ලි දෙන්නන මේ හැමෝටම් බලන්නේ දැනුම තියෙන දෙයක් කරලා වැඩසටහන් ගත්තත් ගොඩක් අපිට දැනුමක් ගණඩ පුලන් තියෙන වැඩසටහන් තම නාලිකාවයන්නේ